පදං පජානාති විඥානස්ස ආදීනවං පජානාති විඥානස්ස නිස්සරණං පජානාති ධර්මසෝන අබ්ලාසී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවෙන සත්‍යයෙන් පිටක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනම ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් අද මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම අද මම පෙන්වන්නට හදන මේ ධම් කරුණු ඊ타ත්ම සියුම් අර්ථයක් තියෙන ටිකක් ගම්බීර ස්වභාවයෙන් යුක්තයි. ඉතින් විසිරුණු මනසකින් එහෙ මේ දුවන මනසකින් සෙලවෙන මනසකින් හිටියොත් මේ පැහැදිලි කරන ධර්මය කිසිම වෙලාවක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ධර්මය හොඳට ඇහුවොත් තමයි ධාරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. සිතේ ධාරණය කරගත්ත කෙනෙකුට තමයි ඒ ධර්මයේ අර්ථය නුවණින් මෙනෙහි කරලා බලන්න පුළුවන් වෙන්නේ. අර්ථය නුවණින් මෙනෙහි කරන කෙනෙකුට තමයි ප්‍රතිපත්තිය උපදින්නේ. ධර්මයේ යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රතිපත්තියේ හැසිරෙන කෙනෙකුට තමයි සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල ධර්මයන් උපදවා ගන්නට පුළුවන්. එහෙම මාර්ගඵල ධර්මයන් උපදවාගත්ත කෙනෙකුටයි මේ කෙරවලක් නොපෙනෙන දුක්සහගත සසරෙන් ඈතර වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සසර දුකින් ඈතර වීම කියන ආනිසංසයම ගැඹුරට තියෙනවා මේ මනාකොට ධර්මයේ ශ්‍රවණය කරනවා කියන කාරණාව මත. පින්වතුනි මේ දීර්ඝ සංසාරේ කෙල්ලවරක් නොපෙනෙන සසරක ඒ මේ අත දුකමින් සැකසරමින් සරමින් අපි හැමදෙනාම එන ගමනේදී ලෝකෙ තුල මේ වගේ බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධ ශාසනයක් අහලා ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙනවා කියන කාරණාව විතරක් නොකොට අනිත් හැම දෙයක්ම කළා ඇති. අනෙක් මොන දෙයක් කෙරුවත් කළ යුතු අවශ්‍යම දේ නොකළ නිසා ඔබත් මමත් මේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර තාම ඒ මියත දුවන සැරිසරන ඇත්ත වෙලා. පින්වතුනි මේ සසර ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුමතක්කෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජන සන්ධාවත සංසරිතං මහණෙනි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඒ මේ අත දුවන සැරිසරන සසර මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමක් නැහැ කියලා බුදු නුවණකටවත් කෙලවරක් නොපෙනෙන ඒ තරම් දීර්ඝ සංසාරයක අපි හැමෝම නිකන් ආව නෙමෙයි අද වගේම ඒ උපදින සෑම ජීවිතයකම අම්මා අප්පච්චි කෙනෙක් හිටියා සහෝදර සහෝදර ඥාති හිතයිසින් දූ දරුවෝ හිටියා ප්‍රියමනාප ගෙවල් දුවල් වාහන ආදී භෞතික සම්පත් තිබුණා ඒ හැම දෙයක්ම මොන විදියට පරිහරණය කළත් තමන් ඉද්දි ඒ දේවල් එකින් එක වෙන් වෙලා නැති වෙලා ඒ දේවල් තියෙද්දි තමන්ට එයින් වෙන් වෙන්න වෙලා අපි හැම කෙනෙක්ම මුළු ජීවිතේ පුරාවටම එකතු කළොත් අපි එකතු කරලා අපි විඳලා තියෙන දුක් දෙකයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛේ කියන මෙන්න මේ දුක් දෙක විතරයි මුළු ජීවිත කාලයේදීම අපි එකතු කරලා තියෙන්නේ විඳලා තියෙන්නේ එහෙම විඳ විඳ හැම ජීවිතයකම අන්තිම කාලෙදී හැම ජීවිතයකම අර්ථය වෙලා තියෙන ජරා මරණ ජරා මරණ කියන ධර්මතාවය මේ වගේමයි හැම ජීවිතයකම තමන් ලැබපු යම්තාක් සම්පත්තියක් තියෙනම් ඒ හැම සම්පත්තියක්ම විපත්තියට හැරෙනවා මහලු බව මරණය කියන මෙන්න මේ ධර්මතාව ටික අපේ සතියේ ඒ විතරකුත් නෙමෙයි මේ ජීවිතය තුළ කල්ප ගණන් රැස් වෙන අකුසල ධර්ම කළා කල්ප ගණන් පැහැන අවීචුල ඕනතරම් පැහැද ඇති බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ මේ මනුස්ස මට්ටමේ දෙදවීම මහලු බව මරණය වගේ සිද්ධි ටිකක් ඉඳන් නෙමෙයි සතර අපායේ කියන දුක නිසාමයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. දේවදූත සූත්‍ර ආදී සූත්‍රවල ඒ බව පැහැදිලි කරනවා. ඉතින් පින්වතුනි කවදා මහරි දවසක ලෝතර බුදුරජාණන් වහන්සේ නමක සම්මුඛ වෙලා ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයත් සම්මුඛ වෙලා අපිත් මිනිස්සු වෙලා කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් සත්‍යමය අහන්ටත් ලැබිලා ඒ තුල ප්‍රතිපත්ති වශයෙන් හැසිරුණොත් විතරයි මේ කෙරවලක් නොපෙන සසර නිවා කර ගන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන් කුමන කාරණාවක් නිසා හෝ ඇත්තටම ඔබ භාග්‍යවන්තයි ඒ ෂණ සම්පත්තිය කියන ධර්මතාවය ලබන්න තරම් පුණ්‍යවන්ත වෙලා තියෙනවා මේ ෂණ සම්පත්තිය ලැබුණු කෙනාට නිවන කියන එක හරියට තමන්ගේ ගෙදර දොර කොටටම ආවා වගේ එතකොට එයාට තවදුරටත් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ කුමන හෝ පරයයකින් ඒ පෙන්වන ධර්මය හොඳට අහලා තේරුම් අරගෙන ඒ තුල හැසිරුණොත් මේ කෙරවලක් නොපෙනෙන සසර මේ ජීවිතේම අවසන් කරගන්න පුළුවන්. ඒ හින්දා මෙච්චර ළඟකට ආපු අවස්ථාවේදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. මේ වගේ වටිනා අවස්ථාවක් ජීවිතේට සම්මුඛ වෙලා ඒත් ඒ ගැන නොබලා සසර හැමදාම කළා වගේ දුව පුතා ගෙවල් දොරවල් කියන කාම වස්තු දිහා අපි බැලුවොත් මේ වගේ වටිනා ධර්මයක් අත්හැරපු එකම අපිට අකුසලයක් වෙයි නැවත බොහෝ කාලයකට මේ වගේ සද්ධර්මකට පිටාවක් නොලැබෙන්නට ඉතින් ඒ නිසා හැම දිනම ඊටාත්ම වුණාවෙන් අද මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. ඔගලන්ට ඒකාන්තෙන් සසර දුක අවසන් කරන්නට පුළුවන් වටිනා ධර්ම ඥානයක් ලැබෙනවා මනාකොට මේ දේශනාව ශ්‍රවණය කළොත්. හොඳයි පින්වතුනි එහෙනම් මෙතන ඉඳලා හැමදෙනාම හිතට ශ්‍රවණය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා කතංච වික්ඛවේ එක්කු ත්‍රිවිධ සත්තතාන කුසලෝ මහන්නේ භික්ෂුව සත්තතාන කුසලෝ ස්ථාන හතක දක්ෂයි කියලා කියන්නේ කොහොමද? සත්තඨාන කියන සත්ත්ව ස්ථාන කුසලෝ කියන දක්ෂයි. මහණෙනි කොහොමද කෙනෙක් කාරණා හතකින් දක්ෂයි කියලා කියන්නේ. එකට එක එක පරයයන් කියනවා මම අද ඒ සත්‍යත්තාන කුසල භාවය ඇති කර ගැනීම පිණිස පවතින එක පරයයක් මාත්‍රකා කළා යම් කිසි කෙනෙක් විඥානය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් විඥානය නැත්තම් සිත ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවනම් සිතක් නැති වෙනවා කියලා කියන්නේ මොකක් වෙලාද මොකක් හින්දාද සිතක් නැති වෙන්නේ කියලා දකිනවනම් සිත කියන එක නිරුත්තම කරන්න පුළුවන් ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නවනම් සිතක තියෙන ආස්වාදය මොකක්ද කියලා දන්නවනම් විඥානයක තියෙන ආදීනව සිතක තියෙන ආදීනව දන්නවනම් සිතක තියෙන නිස්සරණය මොකක්ද කියලා දන්නවා නම් මෙන්න මේ හත් වෙන කෙරෙහි දක්ෂ කෙනා සත්තතාන කුසල භික්ෂුවයි කියලා කියනවා. එහෙම පෙන්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒච්ඡකෝ කේචි භික්ඛවේ සමනව බ්‍රාහ්මනව එවම් විඥානම් පජානාති විඥාන සමුදයම් පජානාති විඥාන නිරෝධම් පජානාති විඥාන නිරෝධගාමිනී පටිපදම් පජානාති විඥාන සස්සදම් පජානාති ආදීනවම් පජානාති නිස්සරණම් පජානාති විඥානස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ තේ ලෝකේසු පටිපන්නෝ ये लोके සුපටිපන්නෝ තේමස්මින් ධම්ම විනයං ගාතන්ති යමෙක් විඥානයේ දන විඥාන සමුතේ දන විඥාන නිරෝධයේ දන විඥාන නිරෝධ ක්‍රම ප්‍රතිපදාව දන විඥානයේ ආස්වාදයේ ආදීන නිරෝධයේ දන විඥාන නිරෝධ කිරීම පිණිස පිළිපන්නේ නම් එයා ලෝකේ සුපටිපන්නයි යමෙක් ලෝකේ සුපටිපන්න නම් තේමස්මෙන් ධම්මවිනේ ගාදන්ති එයා මේ ශාසනේ බැස්සගෙන සිටිනවා කවදාවත් මඩේ හිටපු ඉන්න වගේ එහාට මෙහාට දැනෙන්නේ නැහැ සෙල වෙන්නේ නැහැ ඒක දිහි වෙන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන් ඒ තරම් ජීවිතේට වටිනා කමක් වටිනා අර්ථයක් වෙනන ධර්මයක්. අපි බලමු විඥානංච පජානාති. විඥානය කියන්නේ මොකක්ද කියලා දන්නවනම්. විඥානතීති විඥාන. විඥානය කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියනවා. ආරම්මුණං විඥානතීති විඥාන. ආරමුණක් දැනගන්නවා කියන කාරණාවට විඥානය කියනවා. සැපක් දැනගන්නවා, දුකක් දැනගන්නවා, ප්‍රේක්ෂාවක් දැනගන්නවා කියන අදහස විඥානය කියනවා. විඥානනාර්ථයෙන් දැනගන්න අර්ථය විඥානය කියනවා. විඥානයේ තියෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයක්. හරි? ඒකදී චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ විඥාන පහ. කාමවචරයි ඒ විඥාන පහ සම්පූර්ණම වර්තමානයක තියෙන්නේ ඒ විඥානය තුල රාගය දෙන්නේ නැහැ, ද්වේෂය දෙන්නේ නැහැ, මෝහය දෙන්නේ නැහැ. අලෝපේ යෙදෙන්නේ නැහැ, අද්වේෂයේ යෙදෙන්නේ නැහැ, අමෝහයේ යෙදෙන්නේ නැහැ, කුසල අකුසල ධර්මයේ මුකුත් යෙදෙන්නේ නැහැ. ඒ විඥාණයට විඥානන කිව්වට බොහෝ දේ දැනගන්න බෑ. අභිනිපාත මාත්‍රයක් පමණයි. චක්කු විඥාණයට පුළුවන් ඇස් ඉදිරි පිටට ආපු රූපය දැනගන්නවා කියන කාරණාව පමණමයි. දැනගත්ත බව දන්නේවත් නැහැ. රූප දැනගන්නවා කියන සිද්ධිය රූප දකින්නවා යන විවහාරයට යනවා. අපි රූපයක් දකින්නවා කියලා කතා කරන්නේ ලෝක විවහාරයකින්. යථාර්ථය තමයි චක්කු විඥාන සිතෙන් රූපය දැනගන්නවා. ඇති ඉදිරිපිට ආපු රූපය දැනගන්නවා. එතකොට චක්කු විඥාණයට කවදාවත්ම ශබ්ද ගන්ධ රස ඒවා දැනගන්න බෑ. අභිනිපාත මාත්‍රයක් කියලා කිව්වේ එයා ඉදිරි පිටට ඇවිල්ලා තියෙන වස්තු විතරමයි දැනගන්න පුළුවන් වර්තමානයක තියෙන. බොහොම පරිත්‍ත සිද්ධියක්. චක්කු විඥාණය කියන්නේ. චක්කුව ආරම්භය ඇස් ඉදිරි පිටට ආපු රූපය විඤ්ඤාය අදහසින් දැනගන්න අදහසින් විඥානය කියලා කියනවා. රූපය දැනගන්න. එකට අපි කියව දැක්ක දකින්නවා කියනවා. ගාහන විඤ්ඤය කියලා කියන්නේ සෝත විඤ්ඤය කියලා කියන්නේ එකතර වගේම මේ පංච විඥාණයම ලක්ෂණ ටික එකට දැනගන්න වර්තමානයක් විතරයි රාග දේශ මොහ අකුසල්, අලෝභ දේශ මොහ කුසල් කියන කිසිම දෙයක් යෙදෙන්නේ නැහැ. පුරාණ කර්මයට හටගත් විපාක මාත්‍රයක් ඒ තුලින් චක්ක විඥානයේ රූපය දැනගන්න පමණමයි සෝත විඥානයේ සද්දය දැනගන්න පමණමයි ගාන විඥානයේ ගන්ධය විතරමයි ජීව විඥානයේ රස විතරමයි කාය විඥානයේ පොට්ටබ්බ විතරමයි අනිත් කෙනාගේ ශේත්‍රය අනිත් කෙනා දන්නේ නැහැ. කේනච විඥානං කේනච නවිඥානං කියලා ওই පරයය අභිධර්මයේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. හරි? මෙන්න මේ විඥානය කියන එක චක්කු විඥානය කියන එක හඳුනා ගන්න පුළුවන් අපිට. හරි? වේදනා සංඥා චිත්ත සංඛාරයි. සිතක පැවැත්ම තියෙන්නේ වේදනා සංඥා කියන චෛතසික ටිකත් එක්කයි. වේදනා සංඥා කියන චෛතසික යම් වෙලාවක නැත්තම් සිත කෙලකක් නැහැ. විඥානයක් නැහැ. හරි? ඒ හින්දා සිතක පැවැත්ම වේදනා සංඥා කියන ධර්මතාවත් එක්ක වෙන නිසා වේදනා සංඥා දෙක හඳුන්වනවා තව ආකාරයකට මොකද්ද චිත්ත සංකාර කියලා. අපි කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. අපි මෙහෙම කළ රූපයක් දකිනකොට මේ අරමුණක ලස්සනයි කියලා දැනෙනොත් නම් එතන තියෙන සැප වේදනාවක්. එහෙනම් අකමැති වෙන්න පුළුවන් නිකන් හොඳ නෑ වගේ කියලා දැනනකමක් තියෙනවා එතකොට තියෙන දුක් වේදනාව දැන් මේ මල් පොකුර වගේ නැත්නම් යමක් දිහා බලනකොට මධ්‍යස්ථයි නම් එතකොට තියෙන උපේක්ෂා වේදනාව. ඔක වේදනාව. මේ සංඥාව කියන එක අපි ජීවිතෙන් හඳුනා ගන්න ඕනේ. එහෙම මෙහෙම දකිනකොට වර්ණ පෙනෙනව නේද? කහ පාට, සුදු පාට, නිල් පාට, කොළ පාට, රතු පාට කියලා වර්ණනානත්ය හඳුනනකම සංඥාව. එතනදී කහ පාට, කොළ පාට, නිල් පාට, රතු පාට කියන ප්‍රඥප්තිය සංඥාව නෙමෙයි. ඒකට අපි මෙහෙම උපමාවක් කළොත් මාස 7-8 විතර පුංචි ළමයි අඬනකොට අර අම්මලා තාත්තලා මොකද කරන්නේ එක එක පාට තියෙන ටිලින් ටිලින් ගාලා කැරකෙන අර මිවිල් එකක් උඩින් එල්ලනවා. එතකොට මේ පොඩි ළමයා අර වර්ණය දකිනවා ඈ. නමුත් මේ නිල් මේ කහ මේ කොළ කියලා ප්‍රඥප්ති විස්තර කරන්න දන්නේ අන්නේ පොඩි ළමයා දකිනවන ප්‍රඥප්තියෙන් තොරව ආන් ඒක තමයි සංඥාව කියන්නේ. ඒ එයාට සංඥාවක් තියෙනවා සංඥාව අරබයා සංකාර කරන්න බෑ. අපි කහපාට කියලා කියන්නේ සංඥා වර්ගයේ සංකාර කරලා. හරි? සංකාරය කියන්නේ සංකාරයක්. චේතනාවකින් කරන එකක්. හරි? එතකොට යම් වෙලාවක මෙහි රූපයේ එහෙම මෙහෙම බලනකොට මේ වර්ණ සටහනක් හැඩ සටහන් පෙනෙනකොට සංඥාව ඒක තමයි මේ වෙලාවේ සංඥාව යම් බඳුති චක්කු විඥානයේ බඳු. චක්කු විඥානයේ යම් බඳුති සංඥාවේ බඳු. විඥානයේ දැනගන්නේ සංඥාවයි. සංඥාව දැනගන්න කියන්නේ විඥානය. වෙන ක්‍රමයක් නැහැ. හිතක් දකින්ද හිත කියන්නේ මේකයි කියලා කෙනා කෙනාට මේ වෙලාවේදී මංගව පහළ වෙලා තියෙන චක්කු විඥාන සිත් මේ බඳුයි කියලා අර්ථ දක්වන්න පුළුවන් කෙනෙකුට. ඒ විඥානේ අර්ථ දක්වන්න වෙන්නේ මොකෙන්ද? සංඥාවෙන්. සංඥාවේ හැඩේම ගන්නවා විඥානය. විඥානයේ හැඩේම ගන්නවා සංඥාව. එතකොට විඥානය කියන්නේ හඳුනනවා කියන ධර්මතාවයේ ක්‍රියාවක්. විඥාණයෙන් තමයි හඳුන ගන්නවා කියන සිද්ධිය කරලා හඳුනා ගැනීමෙන් දැනගන්න. හරි. ඒ වගේමයි සෝත විඥානය කියනකොටත් ඔය විස්තර ටිකමයි සංඥාව කියනකොට ප්‍රඥප්තියෙන් තොරව පුංචිම ළමයෙකුට සතෙක් කෑ ගැහුවොත් බෙරයක් ගැහුවොත් කරත්තයක් ගියොත් බෙරයට වඩා කරත්තය හඳ වෙනස් ඊට වඩා සතෙක් කෑ ගන්න හඳ වෙනස් ඊට වඩා නලාවක පිඹින හඳ වෙනස් නලාව කරත්තේ බෙරේ කියන ඒව ප්‍රඥප්ති ඒව අතහැරලා අර සද්දයට වඩා අර සද්දය වෙනස්. ඒ සද්දයට වඩා මේ සද්දය වෙනස් කියලා හඳුනන්න පුළුවන් නේද අපිට? ආන් ඒ හඳුනන එක තමයි සංඥාව. ඒ වෙලාවේදී සෝත විඥානය කියන්නේ අන්නේ ඒ හැටි. සංඥාව යම් බදුද සෝත විඥානේ බද. ඔය විදිහමයි ගාහන විඥානය කියන්නේ සුවඳක් දැනනකොට දැන් ගාහන විඥානේ ඒ බඳුයි. ගාහන විඥානේ සුවඳ කියන සංඥාවෙන් දැනගන්න. ගන්ධ සංඥාවෙන්. දුර්ගන්ධයක් දැනෙනකම දුර්ගන්ධයි කියලා හඳුන ගන්නවනේ. නහයට ගැටුණොත් එකල්ලි ගාහන විඥානේ ඒ බඳුයි. ජීවා විඥානයත් කාය විඥානත් ওই විදිහට දැනගන්න. ඒකට කර්ම රස කරගන්න බෑ. පිළිස ඇති කරගන්න බෑ. පුරාණ කර්මයට විපාක ටිකක් අහුත්වා සම්භූතං මුත්තන භවිෂති පෙරනුතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන්න පුළුවන් නැති වෙන්න ධර්මතාවයක් විඥානය කියලා කියන්නේ. හරි? ඊට පස්සේ මනෝවිඥානය කියන එකේ තමයි විසිරුණු පැතිරුණු විශාල ක්ෂේත්‍රයක් තියෙන්නේ. අතීතයේ අනාගතය වර්තමාන කියන මේ ධර්මතා තුනම සිහි කර කර තුන් පැත්තට යන්න පුළුවන් මනෝවිඥානයකට විතරයි. මනෝ අපි අතීත දෙයක් අරමුණු කරලා තියෙන එතකොට මනෝමමයි ඉන්නේ. රත්තරණෙන් හදපු දේ ස්වර්ණමය කියලා කියනවා. මය කියන ප්‍රත්‍යයෙන් මම ඒන් උපන්න කියන එකක් වාදේ කියනවා. සිංහලෙන්. ප්‍රාණයෙන් කළදී ස්වර්ණමය. දීයෙන් කළදී දාරුමය. යකඩෙන් කළදී අයෝමය. අයෝමය කියන්නේ යකඩෙන් කළා කියනවා. දාරුමය කියන්නේ දැවයෙන් කළා කියනවා. ස්වර්ණමය කියන්නේ ප්‍රාණයෙන් කළා. මනෝමය කියලා කියන්නේ මනසින් කළ කියන එක. හරිද? එතකොට ඒක මනෝමය. මනෝ කියන්නේ මවාගත්ත දෙයක්මයි. සැබෑවක් නෙමෙයි. මනසින් කළ දෙයට, මනසින් උපදින දෙයට, දැනගන්න දෙයට කියනවා මොකද්ද? මනෝමය කියලා. මෙන්න මේ මනෝමය ධර්මතාවය තමයි අතීතනාගත දෙකට යන්නත් පුළුවන් අරමුණක් අපි දැනගන්නව නේද දැන් මල් පෝච්චිය අමේ නලින් මහත්තයා අකොට්ටයක් කියලා දකිනකොට දැනගන්නව නේද මෙන්න මේ ප්‍රඥප්ති විසින් විස්තර විසින් අරමුණක් දැනගන්න කම තියෙන්නේ මොකක් නිසා මේ අරමුණක් දැනගන්න කම මනෝවිඥානයේ කෘත්‍යයක් මනෝවිඥානය හරි මෙන්න මේ මනෝවිඥානයේ කෘත්‍ය තමයි සැබවින්ම අපි අවබෝධ කරත යුත්තේ. ඊට පස්සේ අරමුණක් දැනෙනකොටම ඒක හරි ෂූප් වගේ කියලා නිකන් රාග කතියක් දැනව නේද? ඒ මනෝවිද්‍යාව. අරක හොඳ නැහැ, අරදී හොඳ නැහැ කියලා අපිට කෙනෙක් හොඳ නැහැ වගේ තේරුණාට ඒ දේ හොඳ නැහැ කියලා පෙන්වනකම මනෝවිද්‍යාව. මේ අපි හිතේ හඳුනන නැත්තම් හිතේ කෘත්‍ය දන්න තින්ද තමයි මට මෙහෙම හිතුණා මට මෙහෙමයි මට සැපක් ආවා මට දුකක් ආවා මට රාගයක් ආවා මට දේශයක් ආවා කියන්නේ හිත මෙහෙම මෙහෙම සිත් උපන්න නේද කියනක දන්නේ නැතිකම නිසා හරි ඊට පස්සේ කැමැත්තක් ඇති වුණා නම් අකමැත්තක් ඇති වුණා නම් මනෝවිඤ්ඤාණය සියලුම ශේත්‍ර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අර බාහිර පංච විඥාණයෙන්ම දත්ත දැක්ක රූප ශබ්දාදී අරමුණු ඔසවන්න පුළුවන්. හරි දැකපු රූපේ සිහි කරන්න පුළුවන්. ආපු සත්‍යය සිහි කරන්න පුළුවන්. අනේ විඥානේ අපි ජීවිතයෙන් දකින්න ඕන විඥානය කියලා කියන්නේ පාළි. විඥානන කියනකොට දැනගන්නවා. එතකොට ඇහෙන් රූපයක් දැනගන්නකොට අපිට මෙන්න මේ විඥාන දෙක ගැනම නුවණ තියෙනට ඕනේ. අපි දත යුතුයි නිල් පාට කහ පාට කියන සංඥාව දැනගන්නකම චක්කු විඥාණයෙන් වෙලා ඒ ටික ප්‍රඥාප්ති වශයෙන් මල් පොකුර කියලා දැනගන්න කමක් වුණා මොකද්ද මනෝ විඥාන දැනගන්නවා කියන අදහසෙන් තමයි විඥානේ දැන් මේ වෙලාවේදී මෙහෙම බලනකොට මනෝ විඥානේ හැඩය මොකක්ද මල් පොකුර කියලා දැනගන්න කම නරින් මහත්ය කියලා දැනගන්න කම මෙච්ච කියලා දැනගන්න කමට කියන විඥානේ හරි ඒ වගේ නාම රූප සමුදය විඥාන සමුදය. විඥාන සමුදය නැත්තම් දැනගැනිල්ල සමුදය කියන්නේ ඇති වෙනවා. අපිට හිතුණට දකිනකොටම ආ මිනිස්සෙක් ආ සතෙක් ගහක් කියලා දැනගන්න පුළුවන් වුණාට මෙහෙම දැනගන්නකම ඇති වෙන්නේ ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඒ දැනගන්නකම ඇති වෙන හේතුව අපි දන්නේ නැති තාක් මේ ලෝකෝත්තර ධහමක් අපිට පහළ වෙන්නේ. එතකොට විඥානයක චිතක දැනගැනීමක් ඇති වෙන හේතුව මොකක්ද? නාම රූප සමුදය විඥාන සම්පූර්ණ නාම රූප නිසා විඥානය. ඒ කියන්නේ අපිට යමක් දැනගන්නකොට මේ තමයි කියලා දහම ඇත්ත. දැන් අද නම් අපිට නාම රූප කියලා දෙකක් ඕනේ නැහැ දැනගන්නනේ. ඇහැ තිබුණා නම් රූප තිබුණා නම් ඇති. ඇහැ උදව්වෙන් රූප දැනගන්න පුළුවන් අපිට. නමුත් ඇහැ කියන ධර්මතාවයේ රූපය රූපය ඇහැට මහ භූතයන්ගේ උපාදාය රූපයක වර්ණ සටහනක් චිත්‍රය ගැටෙන්නත් ඕනේ ඇහැත් රූපයත් දෙක රූපය ඊගාවට චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියලා නාම කියලා ටිකක් තියෙනවා. මෙන්න මේ නාමයි රූපයි කියන ධර්මතා දෙකම නිසා තමයි දැනගැනලා කැටි වෙන්නේ. හැම වෙලාවෙම විඥානය කියන එකක් ඇති වෙන්න අපිටම ඇස් ඉදිරි පිටට රූපය ආවහම ඒ රූපයට රූපේ හිතෙන් විඳිනවා රුපි හැඩසටහන හඳුනනවා හඳුනන දෙයට මල්බුකියක් මේසයක් කෝප්පයක් හට්ටියක් බනහනවා කියලා දකින්න දෙයට හඳුනන දෙයට හිතනවා හිතන විදිහට දැනගන්න පුළුවන් මේක කෝප්පය කියලා හිතුවොත් කෝප්පය කියලා දැනගන්න මගේ කියලා හිතුවොත් මගේ කියලා දැනගත්තා. හිතන්න විදිහටයි දැනගන්න පුළුවන් හැම වෙලාවෙම. සංකාරයේ චිත්ත සම්පයුක්තයි. හැම වෙලාවෙම හිතන දේ හිතහා බැඳිලා පවතේ. ලාකමම අද වෙලාවක් නැහැ. බොහෝම සියුම් කර්ම තියෙනවා. විඥාණය පස්ස සම්පයුක්තයි සංකාරී චිත්ත සම්පයුක්තයි කියන පරයයක් තියෙනවා අපි හරනේ. ලාකමම මේක උගන්වන්නම්. හැබැයි ඒක පුරා ගැඹුරයි. එතකොට සංකල්පච්ඡ විඥාන කියන්නේ මෙන්න මේ විඥාණය කියන එකට දැන් අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥානම් කියලා තෝගොල්ලෝ අහලා ඇති. දැන් මම විස්තර කළා මොකද්ද? නාම රූප සමුදය විඥාන සමුදය කියලා. මෙතන වෙනස තමයි සංකාරපච්ච විඥාන කියන විඥානයේ උපදින්න හේතු වෙන සංකාරය. විඥානයේ පවතින හේතු වෙන නාම රූප. ඔයගලන්ට උපදින්න හේතු වෙන්නේ කර්මය. උපන්න ඕගලන්ට පවතින්න හේතු වෙන්නේ බත් පාන් කවුනට ආහාර. නේ? කර්මයට උපන්න කියලා නෑ ආහාර නැතුව මොකද වෙන්නේ? ජීවත් වෙන්න උලද? ඒ වගේම තමයි සංස්කාරය නිසා උපන්නට නාම රූප දෙක නැත්තම් පවතින්න බෑ. ඒකයි ඉති වෙනස. එතකොට යම් යම් ආකාරයකට හිතයිද හිතන හිතන ආකාරයට දැනගන්න. මෙන්න මෙතනදි තමයි ලොකු අර්ථයක් තියෙනවා. හරි යම් වෙලාවකදී මෙන්න මේ නාම රූපච්ඡය විඥානං කියන එක දැක්කොත් හරියට එපමණකින්ම අපි නිවන් දැක්ක වෙනවා. එච්චරට ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා. අනාහාර නිරෝධ. මෙන්න මේකෙදී හොඳ කාරණාවක් කියනවා දැන් විඥානයේ ස්වභාවය තමයි හේතු ප්‍රත්‍යයයි. විඥානය කියන්නේ ඵලයක්. මොකක ඵලයක්ද? නාම රූප නැමැති හේතුවක ඵලයක්. නාම රූප පත්‍ය විඥානං. විඥාණයට ප්‍රත්‍ය ධර්මය මොකක්ද? නාම රූප දෙක. නාම රූප දෙක තමයි ආහාරය. නාම රූප දෙක තමයි හේතුව. නාම රූප දෙක තමයි ප්‍රත්‍යය. නාම රූප දෙක තමයි නිදානේ මේ වෙලාවේ. හරි? එතකොට නාම රූප දෙක හේතුයි හේතු නිසා හටගත්ත ඵලයක් තමයි මොකද්ද? විඥාන. නාම රූප දෙක නිරුද්ධ වුණොත් තමයි විඥාන නිරුද්ධ වෙන්නේ. මේ විඥානය නාම රූප දෙකේ පිහිටියොත් නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ. විඥානය ඔය රූප වේදනා සංඥා සංකාර කියලා දැන් මම කියවා නාම රූප කියලා දෙකක් තියෙනවා විඥාන ඇති වෙන්න කියලා. මෙන්න මේ නාම රූප දෙකට කියනවා විඥාන ත්‍ිති ධර්මය කියලා විඥාන පවතින තැන් දෙකක්. ඒක ගැඹුරින් පාළියට යන්න එපා. අපේ භාෂාවෙන් කෙනා කෙනාට තේරෙන විදිහට අම්මා මේ විඥානයේ පිහිටනවා කියන්නේ මේක නේද? අපි හැම වෙලාවෙම ඉන්නේ මායාවේ ශිෂ්ටේ නේද කියලා දැක දැක ඔයගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ විඥානය ගැන තේරුම් ගත්තොත් gedara දොරේදී දැක දැක මම නිවන් දකින්න ගමන් නිවන් දකින්න මාර්ගය වඩන ගමන් මේ ගේ අතු ගන්නවා හාල් කරනවා පිළින් හොදනවා නේද කියලා දැක දැක මේ Brahmacharya පුරන්න පුළුවන් පරියායක් මේක. ඒක මම කියවනේ විඥානය කියන ඵලයක්. රූප, වේදනා, සංඥා, සංකාර කියන එකේ කෙරෝලම තමයි මොකද්ද? විඥානය. ඊට පස්සේ නාම රූප දෙක නැති වුණොත් විඥානය නැති වෙනවා. අපි උක එහෙම විස්තර කරමු. කනබුන ආහාරයෙන් හැදුණු මහ භූතයන් උපාදාය රූපයක් වූ මේ චක්ක ප්‍රසාදයේ තියෙන්නේ ඊගාවට කනබුන ආහාරයෙන් හැදුණු කොහොම කොටස් ටිකක් තියෙන එහෙම නැත්නම් සතර මහා ධාතු රූපයක වර්ණ සතහනකුත් ඇස ඉදිරියට ආවා. මේ රූපේ පිටලා තියෙන මේ පෙනෙන හැඩය පිහිටලා තියෙන්නේ අර වගේ තැනක. කනපුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් ධාතු හතරක් තියෙන තැනක තමයි මේ පෙනෙන හැඩේ පිහිටලා තියෙන්නේ. මේ පෙනෙන හැඩේ කුණප කොටස් ටිකක් තියෙනවා පෙනෙන හැඩේ ධාතු හතර නෙමෙයි. පෙනෙන හැඩේට කියන්නේ උපාදාය රූපයක් කියලා. අර විත්‍යක චිත්‍රයක් ඇඳලාගේ. එතකොට ඔන්න ඒක අනාත්මයි. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. වර්ණ සටහන. ඒ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරයි කියන එක පෙන්වන්න තමයි රූපේ ඒ රූපය බැඳිලා තියෙන නොපෙනෙන දෙයට උබ්බෙන් තියෙන පැල ටික පෙන්වන්නේ. නොපෙනෙන දෙයට උබ්බෙන් තමයි තියෙන්නේ කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි කියන එක. ඒක නුවණින් තමයි බලන්නේ. එහෙම තැනක තමයි මේ වර්ණ සටහන පිළිබඳව පිළිලා තියෙන්නේ. විචේක චිත්‍රයක් ඇඳලා වගේ. ඒ හින්දාම කියනවා මේ පිනෙන්දී අනාත්මයි කියලා. මොකද පිනෙන්දී බැඳිලා තියෙන්නේ, පිහිටලා තියෙන්නේ මේ වගේ පොළොවට. උණුම කොටස් ටික සතර මහා ධාතු කියන්නේ කෙනෙක් හෝ කෙනෙක්ගේ කැලි නෙමෙයි. අනාත්මයි. හරි? ඔන්න ඇහැ තියෙනවා රූපයක් ඇහැට මෙබඳු රූපයක් ගැටුණා හරි ඇහත් රූපයක් කියන සද්ද චක්ක විඥාන සිත උපන්නා මේ දැන් ධර්මය නෙමෙයි ලෝකේ අපි විවහාර කරන ඊට පස්සේ මේ අරමුණ හිතෙන් විඳිනවා හිතෙන් මේ හැඩසටහන හඳුනනවා හිතෙන් මිනිස්සේ නලින් කියලා හිතනවා හිතුනහම මිනිස්සෙක් නලින් කියලා දැනගත්තා දැන් බලන්න එකින් එක එකින් එක එකින් එක පිරිපිරි පිරිපිරි ආවේ කොහොමද දැනගැනිල්ල ඇති වෙන හැටි එතකොට දැනගැනිල්ල ඇති වෙන දැන් කරුණු කීයක් තිබුණාද දෙකක් තිබුණේ ඇහැ රූපය දෙක රූපස්කන්ධයට ගියා අරමුණ විඳිනවා අරමුණ හැඩේ හඳුනනවා හඳුනන හැඩයට හිතනවා වේදනා සංඥා සංකාර කියන්නේ හිතුවාම නලින් කියලා දැනගත්තා තේරුණා නේද හොඳට බලන්න නලින් කියන එක කොහෙද තියෙන්නේ කියලා. දැන් මේක රූපේ ඊට පස්සේ අරමුණ වින්දා අරමුණ හැඳුනුවා හඳුනපු දෙයට හිතුවා නලින් කියලා හිතපු ගමන් දැනගත්තා නලින්. එතකොට නලින් කියලා දැනගන්නවා කියන එක තමයි මේ වෙලාවේදී මොකද්ද? කෙනා කෙනාගේ විඥාණය හිත. එතකොට නමුත් දැන් අපි නලින් කියන මේ රූපෙකට ඔන්න නලින් කියන දැනගැනීම තමයි විඥානය. මෙන්න මේ විඥානය නාම හෝ රූප දෙකේ පිහිටියොත් නාම රූප දෙක නැති වෙන්නේ නැහැ. දැන් මේ රූපයයි නාමයයි දෙක නිසාම නලින් කියලා දැනගැනලක් ඇති වුනහම ඒ යථාර්ථය තමයි නාම රූප දෙක නැති වුනොත් දැනගැනල නැති වෙනවා. මෙහෙම දකිනකොටම නලින් කියලා දැනගැනලක් මංගාව ඇති වෙලා නලින් කියන දැනගැනල මංගාව නැති වෙනවා. ආයේ මට බාහිර මුකුත් යන්න බෑ. කිසිම දෙයක් දැනගන්න බෑ. නිවනම විතරයි තියෙන්නේ. නමුත් ලෝකේ කියන්නේ නාම රූප දෙක නිසා හටගන්න විඥානේ නැවත නාම රූප දෙකේ පිටනවා. අපි හැමදාම කරන්නේ ඔක තමයි. මොකද්ද? අපි දැන් මේ විඥාණය දැන් දැනගැනලා තමයි නලින් කියන එක. නලින් කියන දැනගැනිල්ල මේ රූපෙ දිහා බැලුවාම දැන් මොකද වෙන්නේ? රූපය නලින් කියලා අපිට පේනවා කියන්නේ දැන් විඥානයේ අර්ථය ගතිය හම් වෙන කොහෙන්ද? රූපෙන් ඒ තාක් මේ රූපය නිරුද්ධ වෙන්නේ නැති වෙනවා කියලා හම්බ වෙන්නේ. ඇතිකම තමයි. මුලයි කන්දයි හෝ අතු ඉති කොළ මුල කඳ අතු ඉති පොළ ටික ඔහොම ඔක්කොම පිළිවෙලට ටිකක් තිබුණු හින්දා අපි ඔකට කිව්වා ගහ කියලා නේ. මේ කෑලි පිළිවෙලට ඔහොම නොතිබුණා නම් ගහ කියලා අපිට ප්‍රඥප්තියක් උපදෙයිද? සිහිරෙයිද? ගහ නැමැති ඵලයක් හදන්න හේතු ටික නේද මේ? මුල, කඳ, අතු, ඉති, පොළ කියන ටික ඔහොම තිබුණු හින්දා තමයි ඔකට අපි කිව්වේ මොකද්ද? ගහ කියලා. ගහ කියලා. නියම අර්ථය නම් ඒ ටික හොම තිරුර ගහගෙන ප්‍රඥප්තියක් වෙනවා මුල කඳ අතු ඉති පොළ කියන ටික නැති වෙනකොට ගහගෙන ප්‍රඥප්තිය නැති වෙනවා. ඔක තමයි ඇත්ත. නමුත් මුලයි අතුයි මුලයි කඳයි අතුයි ඉති පොළ ටික නිසා ගහගෙන ප්‍රඥප්තියක් ආවම ගහ කියලා ඇත්තටම එකක් නැහැ කොහෙවත්. දැන් මෙතෙන්ට අත තිබ්බොත් මුල මෙතෙන්ට අත තිබ්බොත් කඳ. මෙතෙන්ට අත තිබ්බොත් අතු. මෙතෙන්ට අත තිබ්බොත් ඉති. මෙතෙන්ට අත තිබ්බොත් පොළ. මෙන්න වෙනම කොටස්. දැන් කොහොම ඝන ගහ කියලා එකක් තියනවද? ගහ කියන එක ප්‍රඥාක්තිය. ප්‍රඥාක්තිය කියන බොරුවක්. ඉස්සෙක. හැබැයි ඔය ප්‍රඥාක්තිය ඇතිවෙන්න ගහ කියන එක ගහ කියන ප්‍රඥාක්තිය ගහ කියන මේක විවහාර මාත්‍රයක් විතරයි. ඇත්තක් නෙමෙයිමයි. හදාගත්ත එකක්. මේ ගහ කියන ප්‍රඥප්තිය බොරුව හදාගන්න හේතු වෙච්ච හේතු ටික නේද මූල කඳ කොළ අතු ඉති කිවි මේ හේතු ටික නිසා හටගත්ත ඵලයක් යම් වෙලාවක මේ හේතු ටික නිසා හටගත්ත ඵලය කියන්නේ ගහ කියන්නේ දැන් කොහටත් අයිති දෙයක් නෙමෙයිනේ. කෙනා කෙනාගේ හිතේ ඇතිවෙච්ච සිත් මාත්‍රයක් විතරයි. ඒක මේ ප්‍රඥප්තිය ගහ කියන අදහස ඇති වෙන්න හේතු හේතුක්මකට ආපහුගියෝ. හරි? ඒ කියන්නේ අපි ගහේ මුල ගහේ පොළ ගහේ අතු කියලා දැන් ගහ කියන එක ඇත්ත වෙලා මේ හේතු වෙච්ච ටික කැලේ ටික අපි ගහට බද්ධ කරනවා. එතකොට මේ ගහ කියන එක නැති වෙන්නේ නැහැ. මොකද අපිට අර පොළ ඒ කියන්නේ මෙහෙම. ගහ කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝගෙන් ඇහුවොත් ඕගොල්ලෝ කවදාවත් කියනවද ඇත්ත මුලයි කඳයි කොළයි අතුයි ඉතී ටික තිබුණු හින්දා විවහාර මාත්‍රයක් උපන්නා ගහගෙන ප්‍රඥප්තියක් උපන්නා ඔක තමයි ගහ කියන්නේ කොළ කඳ අතු ඉති ටික නැති වෙනකොට ගහ කියන අදහස නැති වෙනවා කියලා කියනවද ඔක නෑ ගහ කියන්නේ මොකද්ද කියලා අහපු ගම මුල හෝ පෙන මේ මේක තමයි ගහ කඳ හෝ පෙන්නන කොළ හෝ පෙන්නන අතු හෝ පෙන්නනවා නේද එතකොට මොකද වෙන්නේ ප්‍රඥප්තිය ඇත්ත වෙනවා. ඒ වගේ රූපය විඳලා හඳුනලා නලින් කියලා හිතලා දැනගත්තා කියන්නේ අර ගහ වගේ ප්‍රඥප්තිය. බොරුවක් විශ්සූදයක් ඵලයක්. යම් වෙලාවකදී මේ නාම රූප දෙක නිසා මේ දැනගන්න දින්නා. හරි? අපි මේ නාම රූප දෙක නිසා මන්ටව දැනගන්න කැටි වුණා නේද කියන දන්නේ නැත්තම් හරියටම විඥානයේ අර්ථය දැනගත්තාම එහෙම විඥා දැනගත්ඳ හේතු වෙන කැලේ එකින් එක එකින් එක පිළිපිලි ඇවිල්ලා දැනගන්න කැටි වෙලා තියෙනවා හැබැයි දැනගන්න හදන්න හේතු වෙච්ච කැලේ එකක්වත් දැනගන්න දෙන්නේ තේරුණාද දැනගැනilla හදන්න හේතු වෙච්ච කැලේ එකක්වත් දැනගන්න නෙමෙයි කියලා අපි දැක්කනම් මේ ස්පර්ශ ආයතන හයට දැසගන්න ක්‍රමයක් නැහැ. ආයතන සලආයතන නිරෝධෝ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ කියලා පටිච්ච සම්පදායේ අජරාමරකමට හැරෙනවා. නිවනමයි හම්බ වෙන්නේ. නමුත් අපි මොකද දන්නවද කරන්නේ? නාම රූප දෙක නිසා නලින් කියලා ආපු ගමන් හොඳට මතක තබා ගන්න මේ ප්‍රඥප්තියක මේ බලනවා කියන්නේ නාම රූප දෙක නිසා හටගන්න විඥානේ නැවත නාම රූප දෙකට බැස්සා කියන කාරණාවයි මේ. අපි ඒ දැන ගැනීමෙන් දැන ගැනීම ඇති වෙන්න තිබුණු හේතු ටිකටම හේතු ටිකටම තබනවනේ ගාපව. එතකොට අපිට පේන්නේ මේ රූපය නලින් වගේ නලින් දකිනකොට ඇතිවෙන වේදනාවක් මේ නලින්ගේ හැඩි මේ නලින් ගැන තමයි නලින් කියලා හිතුවේ කියලා නාම රූප දෙකම හැරෙනවා නලින් කියන විඥානයේ ගතියට දැන් මට ඉන්නවා නලින් කියලා කෙනෙක් මේ රූපය නාම දෙකම තියෙනවා ඒක යථාර්ථය තමයි රූපෙකුයි නාමෙකුයි නිසා තමන්ගාවට දැනගැනීම ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොටම ඇහත් රූපය දෙක නැති වෙනකොට ඔන්න ඇහත් රූපය දෙක රූපය ඒ නිසා නාම ධර්ම නිසා මල් කුටිය කියලා දැනගැනලක් මට ඇති වුණා. ඔබ තමයි ඇත්ත. නමුත් මෙතන ඇත්ත නොදන්නකොට විඥානංච පජානාති විඥාන සමුදයංච පජානාති නැති වෙච්ච ගම කරන්න මොකද්ද මල් බුපිය කියන එක විඥානයේ දැනගැනීම. ඒ දැනගැනීම මේ රූපෙ දිහා බලුවහම අපිම දන්නේ විඥානයේ පිහිටියා නේද මේ රූපේ කියලා. මේ විඥානය තමයි පිහිටන්නේ මේ රූපේ. දැන් මේ රූපය මල් මුඛය වගේ අපිට පේනවා කියන්නේ හොඳට බලන්න උදේ ඉඳන් රෑ වෙනකන් සසරට යන විදිහට නෙමෙයි දින්නේ කියලා. නාම රූප දෙක නිසා හටගන්න විඥාණය නැවත නාම රූප දෙකේ පිහිටියොත් මේ විඥාණය බුද්ධ වෙන්නේ නැහැ. කෙල්ලවරක් නැති සංසාරෙට හේතුව හැදුවා මේව බලන එක චූටි සිද්ධිය තුළ අනන්ත පරිමාණ සංසාරෙම එකට ධම්මල වගේ ආවලා තියෙන්නේ. නමුත් අපි කවදාවත් දන්නවද මෙහෙම දෙයක් අපිට වෙලා තියෙන්නේ කියලා. මේ රූපේ දකින්නකොටම හැමතැනම දැන් මේ මේසේ බලනකොට මේ කකුල් කැලි ටිකයි යට ගහපු ওই හරස් දීපැලි ටිකයි මේ ලෑල්ලයි මේ විදිහට හිටපු නිසා මේ සිකිවා. මේ කියන්නේ ප්‍රඥාප්තිය. මේකේ කියන ප්‍රඥාප්තිය උපදින්න තියෙන කැලේ තමයි මේ රවුම කකුල් ටික කියන්නේ. පස්සේ අර ප්‍රඥාප්තිය ඇති කරන්න හේතු වෙච්ච කැලේ ටිකට ප්‍රඥාප්තිය ආදේශ කළොත් අන්තිමව මොකද වෙන්නේ? මේ මේසේ කකුල් මේ මේකේ දීය මේ මේකේ ලෑලි කියලා මේක කියන එකට මේ කැලරි ටික සම්බන්ධ කරනවා අපි. එතකොට මේක කියන ගතිය මේ කැලරි ටික සම්බන්ධ කළාම මේක කියන එකට පණ වෙනවා මේකක් තියනවා වෙනවා නේ. ඒක තමයි ඔය විස්තර කළේ අපිට වෙන දෙයි. රූප ඈත් රූපය දෙක රූපය එදෙන තින්තර චක්කු විඥාන උපන්නා ස්පර්ශය නිසා අරමුණ විඳිනවා අරමුණ හැදී හඳුනනවා මේකේ කියලා හිතුවාම මේකේ කියලා දැනගන්න සංක අර මං කිව්වා නේද යම් යම් ආකාරයකට හිතනවනම් හිතන හිතන ආකාරයට දැනගන්නකම වෙන්නේ මං අර දවස් පුතෝගලන්ට කිව්වා අපි කියමු මේකට අපි කෝප්පේ කියනවා මේකට කොලයක් කියනවා. අපිට හිතෙන්නේ මේ කෝප්පෙමයි මේ කොලෙමයි කියලා. නමුත් ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අදින්නම් මේකට කෝප්පේ කිව්වොත් දෙලින්ම ඉල්ලලම මරනවා. මොකද දඬුවම් වැඩි තරමට ශික්ෂණය වැඩි. මේකට කොලේ කිව්වොත් මරනවා. අදින්නම් මේකට කොලේ කියන්න ඕනේ මේකට කෝප්පේ කියන්න ඕනේ කියලා ආණ්ඩුවේ නීතියක් දැම්මොත් දැන් අපි චුට්ටක්වත් වරද්දන්න බයයි. හිත පිළිගන්නේ නැහැ තමයි. හිත පිළිගන්නේ නැති වුණාට අපි මේක දිහා බලන්න මොකද අමාරුවෙන් කොලේ කියලා මේක දිහා බලන්න කෝප්පේ කියලා. පොඩි ළමයෙක් උපදිනවා අපච්චි මේ මොකද? ආ ඔක පුතේ කොලේනේ. මේක ආ ඒක කෝප්පෙන් එයාට වෙනසක් ඇත්තේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනසක්. අවුරුදු ගාණක් භාවිතා කළොත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේක දකිනකොටම කොලේ කියලා හිතේ. මේක දකිනකොටම කෝප්පේ කියලා හිතේ. භෞතික தත්ත්වයේ කිසිම වෙනසක් නොකොට අපිට මේ දෙකෙන් අන්තිමට වෙනස් කරන්න පුළුවන් වුණානේ. ඒ සඳහා කලේ මොකක්ද? සිතුවිල්ල මාරු කරන එක විතරයි. එහෙනම් අපි බලන විදිහටයි මේ ලෝකෙ පෙන්ලා තියෙන්නේ කියන එක තේරෙනවා. මිනිස්සෙක් කියලා අපි බලන කම හින්දා මේ මිනිස්සෙක් හොඳට බලාගන්න මේ රූප ටිකේ රූප විස්තර කරන්න පුළුවන් එහෙනම් මොන මට්ටමටද විඥාණය රූපේ පිහිටන තාක් රූපය ගැන හිතන්න කියන කරන්න ඕන. බැරි වෙලා හරි. ඇහත් රූපයත් දෙක රූපය අනාත්මයි. රූපේ විඳිනකම වේදනාව චෛතසිකයක් හිතෙන් කරා. රූපේ හැඩ සතහන හඳුනුවා සංඥාව. අපි නොදන්නවාට හිත වේගෙන් හිතනවා. මිනිස්සේ නැත්නම් කවුද කෙනෙක් නම දන්නවනම් නමෙන් හිතනවා. නම දන්නේ නැත්නම් මිනිස්සේ කෙනෙක් කියලා හිතනවා. දැනගන්නවා මිනිස්සේ කෙනෙක් කියලා දැනගන්න. දැන් දැනගැනින්න කොහෙද? මෙහෙ. බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අර්ථ දක්වන්න මේ දැනගැනින්න තොරව පුළුවන්. දැන් මේ දැනගැනින්න කියන එක හැදෙන්න මේ එක එක උදව් වුණා. රූපය කියන උදව් වුණා වේදනාව සංඥාව සංකාරය උදව් වෙලා මිනිස්සෙක් කියලා දැනගත්තා. දැනගන්නවා කියන එක ඇති වෙන්න තියෙන හේතු ටික දැනගන්න නෙමෙයිනේ. හේතුේ ඵලයක්නේ. ඵලයේ හේතු ටික දාන්නකෝ කතා කරන්න බලන්න. දකින්න විතරයි පුළුවන්. එතකොට තියෙන දේ තමයි මේක අල්ලන්න බෑ. එතකොට තියෙන්නේ මොකක්ද දන්නවද? නාම රූප දෙක නිසා හටගත්තු විඥානේ නාම රූප දෙකේ නොපිහිටියොත් නාම රූප දෙක නැති වෙනකොට මේ විඥානය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාම නිරුද්ධ වුණාකින් දැන නැති වෙනවා. එත්ත නාමංච රූපංච අශේෂං උපරොජ්ජති නිවන හඳුනන තව නම. අරමුණක් ගානේ ඕගොල්ලෝ නිවන් දැක දැක ඉවත් හරි. එකයි නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ මේ නාම රූප දෙක නැති වෙනකොට මේ දැනගැනීම නැති වෙනවා කියලා ඕගොල්ලෝ බැලුවොත් දැනගැන්න නාම රූප දෙකට අයිති නැතිකම. හොඳට බලන්න ෆෝන් එක පොළය මේ සීකෝපේ මිනිස්සේ ගැහණිය කියලා අපි විවහාර කරන නම් රූප මේ ඔක්කොම විවහාර කරන්නේ මොකෙන්ද? රූපේ විඥාන කිතියක් පවත්තල තමයි රූපක විකාශ කරන්න පුළුවන්. විඥානයේ නාම රූප දෙකෙන් පිහිටියොත් හිතින් කින් කින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් දෙන්නනවා. යම් කිසි කෙනෙක් ශාලාවක ඉන්නවා. එතන බුදුරජාණන් වහන්සේ ආවම කරනවාකට මහණෙනි නැගෙනහිර පිටියේ කවුරුවක් තියෙනවා. නැගෙනහිර බිත්තියේ කවුරුන් ආලෝකයේ වැටුනොත් ඒ ආලෝකය කොහෙද පිහිටන්නේ? ස්වාමීනි බස්නාහිර බිත්ති. හොඳයි මහන්නේ බස්නාහිර බිත්තිය නැත්තම් පොළොවේ පිහිටයි. හොඳයි පොළොව නැත්තම් ජලයේ පිහිටයි. ජලයක් නැත්තම් යන්නේ නොපිහිටිය කියන්නේ. දැන් කාටවත් කියන්න බෑ නැගෙනහිර කවුරුන් ආලෝකේ එනවා නමුත් පිහිටියේ නැහැ කියලා කියන්න පුළුවන්ද? කතා කරන්න නිමිති තියෙනවද? දිට්ඨිය හෝ වැටුනොත් ආලෝකේ පෙනෙනවා හිතන්න කියන්න කරන්න පුළුවන් කතා කරන්න පුළුවන්. පොළොවේ හෝ පිහිටියොත් පෙනෙනවා හිතන්න කියන්න කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් පොළොවේ තියෙනවා ආලෝකය මෙහෙමයි මෙහෙම මෙහෙම හැඩයි ජලයේ තිබුණොත් ඒත් කියන්න පුළුවන් පොළොවේයි බිත්තියේයි පොළොවේයි ජලයේයි අර එන නැගෙනහිර දිශාවේ විත්තිය කවුළුවක් තියෙනවා. ඒකෙන් එළියට ඇතුළට ආලෝකයක් එනවා. නමුත් මේ එකම තැනක්වත් නැති වුණා. ඒ ආලෝකය ගැන අපිට හිතන්න කියන කරන්න පුළුවන්. එතකොට මොකද කියන්නේ? ආලෝකේ නොපිහිටියා කියනවා. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර කියන කාරණා ටික නිසා විඥානයේ පිහිටියොත් විඥානයේ පිහිටන මේ නාම රූප දෙක සුද්ධ වෙනවා කියලා මොනින් දැක්කොත් යම් කෙනෙක් මේ විඥානයේ පිහිටන තැනක් ඒකට කියන විඥානය නොපිහිටිය කියලා නිවන කියන්නේ විඥානය නොපිහිටනකම විඥානයේ අනාහාරව නිවෙනකම දිගින් දිගට දිගින් දිගට પરම්පරාගා પરම්පරාවෙන් යන සිතක් නෑ කොහෙවත්. මේ හිත තියනවා ඒ හිත අර කූඩල්ලු පැටව ගහනවා වගේ පැටි හිත පැටව හිත පැටව ගහන්නේ නැහැ. තව දහුව වගේ හිත දෙකක් තුනක් හිත පැටව ටිකක් හදලා මේ හිත නිරුද්ධ වෙනවා. ආයෙත් ඒ හිත ලොකු වෙලා තව හිත පැටව ටිකක් හදලා හිත නිරුද්ධ කරලා එහෙම එකක් නැහැ. ව්‍යාපාර ණයක් නැහැ හිතේ. විඥානස්ස අසංකන්ති පටිසන්ති ධාතු භවට්ටෝ ගම්බි විඥානය සංක්‍රාන්තියක් නැහැ මේ හිත නැවත ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා සිද්ධියක් නැහැ විඥානය මේ විඥානය නැවත ප්‍රතිසන්දි යන වශයෙන් යනවා කියන ධර්මතාවයකුත් නොවේ විඥානස අසංකන්ත අව්‍යාපාර දිගින් දිගටම නේ ව්‍යාපාර නායකොත් නැහැ. නමුත් එහෙම නොගෙහින් විඥාය නිසා නාම රූප වෙනවා ප්‍රතිසන්දි ඇති වෙනවා කියන ධර්මතාවයකුත් තියෙන මහණෙනික ගැඹුරුයි කියලා කියන උපචාරය. ඒක මට ඕනේ විඥානය කියන එක හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයයි. ඒ නිසා නිවන් දකින්න පුළුවන්. ව්‍යාපාර ණයක් තිබුණ මේ හිත නිරුද්ධ වෙන තව හිතක් හදලා නම් ඒ හිත නිරුද්ධ වෙන තව හිතක් හදලා නිවන් දකින්න බෑ. ඒ අන්තිම හිතක් තව හිතක් හදලා නිරුද්ධ වෙන්නේ කවදාවත් අපිට නිවෙන්න බෑනේ. නමුත් විඥානයේ හේතු ප්‍රත්‍ය නිසා මේ හේතු ටික නිසා විඥානය හටගන්න හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. නැවත අපෝ විඥානය ඇතිවෙන්න හේතු ටිකක් හදනවා. හදන නිසා විඥානය පවතිනවා. ওই වගේ අපි හේතුවක් නිසා විඥානය හටගන්නකොට නිරුද්ධ වෙන්නේ ඉස්සෙල්ලා හේතුවක් හදනවා. ඔගොල්ලෝ පාවඩ එනවා. එකක් දිගයි මීටර 500ක් විතර යන්න තියෙනවා. පාවඩේ තියෙන්නේ පාවඩ දෙකක් තියෙනවා මීටර 50ක ඇලි දෙකක්. හරි? 1 මීටර 50ක ගිහිල්ලා අනෙක් 50ට යනකොට මේ කැල්ල උසල ආයෙත් ඉතර යනවා. හරිද? මීටර 50 ඔයගොල්ලෝ හදනවා 500ක්. ඕකම තමයි අපි කරන්නේ. හරි? මේ නාම රූප දෙක නිසා විඥානේ ආපු ගම මොකද කරන්නේ? විඥානේ තියෙන සංකල නාම රූප දෙකේ. ආයෙත් විඥානේ නාම රූප දෙක පිහිටි නිසාම දැන් නාම රූප දෙක තියෙනවා නාම රූප දෙක නිසා ආයෙත් විඥානේ. ආයෙත් විඥානේ මොකද කරන්නේ? ටක්කල තියෙනවා නාම රූප දෙක හදනවා. ආයෙත් නාම රූප දෙක තියෙන නිසා විඥානේ එනවා. ආයෙත් විඥානේ මොකද කරන්නේ? නාම රූප දෙක හදනවා. දැන් නාම රූප දෙක තියෙන හින්දා ආයෙත් විඥානේ එනවා. ඔය වගේ නාම රූප නිසා විඥානේ නාම රූප නැති වෙනුන විඥාන නැති වෙන කියලා මීටර 50 කට පොඩි කැලලක් විතරයි තිබුණේ. හැබැයි කෙරවලක් නොපෙනෙන සසරකටම පාවඩේලා තියෙන මේ චූටි කැලේ. ඒ නාම රූප නිසා හටගත් විඥාණය නාම රූප දෙකේ පිහිටියාම දැන් නාම රූප දෙකක් තියෙනවනේ. ඒ නිසා මොකද වෙන්නේ? ආයත් විඥාණය හැදෙනවා. ඒ විඥාණයත් ඔහොම කළොත් ඒ වගේ මෙහෙම නිසා නලින් කියලා ආවහම නලින් කියන රූපෙට දැම්මහම දැන් නලින්ව දැනගන්න පුළුවන්. කියන එක මුල් වෙලා හිතයිසික උපදිනවා. ඕම ඕම ඕම ඕම සසර යන එක තමයි එකයි නාම රූප නිරෝධෝ විඥාන නිරෝධය. අය මේ වාරිවට්ටංගිකෝ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය ශ්‍රැංක මාර්ගයේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා. විඥානය නිසා සැපක් සොම්නසක් උපදී නම් ඒ තමයි විඥානයේ ආසාවදී. මෙහෙම දකිනකොට අස්සන මල්වත්ත කියලා දැනෙනවා නම් හරි ෂෝක් චිත්‍රපටිය දැනෙනවා මේ මූණ මම දකින්න හරි ආසයි පුතේ දරුවගේ මූණ දකින්න සතුටක් ඇති වෙනවා මේ විඥානයේ ආස්වාදය මේ දැන ගන්නවා කියන්නේ. එහෙන් හොඳ සින්දුවක් ඇහෙනවා නම් සතුටුයි. විඥානයේ ආස්වාදය ඒ සෝත විඥානයේ ආස්වාදය. මිහිරි ගඳ සුවඳක් දැන ගන්න ආස්වාදය. බොහොම රසක් ලැබෙනවා දිව විනේ යස ඊට පස්සේ හරි සතුට හිතෙන දේවල් හිතන්න පුළුවන් හිතෙන් හිත හිතා ඉන්නකොට ආස්වාදේ කොච්චරද කියලා කම්මියම hina යනවා නේ හිතෙන් හිතන්න පුළුවන් ඔක තමයි විඥාන නිසා සැපක් සුවක් සොම්නසක් උපදින එකට කියනවා විඥානයේ ආස්වාදය එහෙන් බලනකොට අප්‍රිය අමනාප දෙයක් දැනෙන ඒ විඥානය ආදී එහෙම නැත්නම් මේ විඥානේ යම් සැපක් සොම්නසක් ආවා ඒ සැප අනිත්‍ය වෙන නිසා අපි උදාහරණ කිව්ව කාය සම්පස්සයක් නිසා සැපක් එනවා ඔයගලට මේ විඥානේ ආස්වාදී යම් සැපක් නැති වෙනව නම් අනිත්‍ය වෙනව නම් විපරිණාම වෙනව නම් ඒ ආදීන ඒ දැනෙන සැපේ ඒ විඥානේ අනිත්‍ය වෙන කමක් නැති වෙන කමක් විපරිණාම කමක් තියෙන්නේ ආදී විඥානයේ කෙරෙහි තණ්හාවගේ දුරු කිරීමක් තියෙනම් ඒකට කියනවා නිස්සාරණය කියලා. හරි? මොනෝකයි හිත කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයගලන්ට කියන්න පුළුවන් නේද? කවුරු හරි අහුවොත් අනේ අපි දන්නේ හිත කියන්නේ කියලා කියන්න එපා බන අහලා තියෙනවා. චක්කු විඥානය කියන්නේ මොකක්ද කියලා බය නැතුව අර්ථ දක්වන්න. හැබැයි එතකොට පෙන්වන්න පුළුවන් මේ පැත්තෙන් මේ පෙනෙන සංඥාව තමයි හැඩසටහන තමයි වෙලාවෙදි හිතේ ගතිය. සංඥාව යම් පද හිතේ බඳ. හැබැයි මනෝවිඥානය අර්ථ දක්වන්න කිව්වොත් මේ වෙලාවෙදි මේ පෙනෙන සිද්ධිය. මල්බු කිය කියලා දැනගන්න කම තමයි මේ වෙලාවේදී විඥාන. ප්‍රඥාප්තියම පෙන්වන්නේ. මොකද සංකාර පත්‍ය විඥාන සංකාරය හැපිලා තියෙන්නේ. අර මං කිව්වේ සංඛාරය කියලා කියන්නේ කෝප්පේ කියලා බලපු හින්දා කෝප්පේ කියලා පේනවා. පහු කල්ද කඩදාසිය කියලා බලනවම කඩදාසිය කියලා පේනවා. හිතන විදිහට පේනවා. අපි හිතාගෙන ඉන්නේ මෙහෙම මෙහෙම දේවල් තියෙන පැදුරු කොට්ට මෙට්ට මේ තියෙන දේවල් පේනවා කියලා. අපි හදාගෙන තමයි බලන්නේ. පැදුර පැදුර පැදුර කියලා බැලුවොත් දැන් පැදුරුම පේනවා. කොට්ට කොට්ට කොට්ට කියලා බලුවොත් දැන් කොට්ටම පේනවා. ඔය වගේ මිනිස්සු ගෑනු ගෙවල් දොරවල් ඔක්කොම පෙන්නේ හොම තමයි. ඈ අන්තිමට බැලුවාම විඥානයේ නැමැති ඉදමක තමයි මේ ඔක්කොම හැදෙන්නේ. අර පාවඩේ කතාව මතක තබා ගන්න ඕම තමයි සතරට යන්නේ. තියෙන්නේ මේ 100යි හැබැයි 500ක් යනවා වගේ නාම රූප නිසා විඥාන කියන කරුණු දෙකයි තියෙන්නේ. ඔය දෙක රෝල් කරනවා කෙරවලක් නැති සතරකට. ඒ වෙන්නේ මොනවාද? අයමේ වාරි වට්ටමිකෝ මග්ගෝ විඥාන නිරෝධගාමී ප්‍රතිපදා මේ වැරද්ද ලෝකේ කෙනෙකුට නවත්තන්න බෑ ලෝකේ කියන එක තියෙන්නේම හැදිලා විඥානයේ නාම රූප දෙකේ පිහිටීම මතමයි විඥානයේ නාම රූප දෙකේ නාම රූප නිසා හටගන්න විඥානයේ නාම රූප දෙකේ පිහිටී මට්ටමට කියන වචනයක් ලෝකේ කියලා මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා කතා කරන්නේ නාම රූප නිසා හටගත්ත විඥානේ නාම රූප දෙකේ පිහිටීම නිසා පෙනෙන ප්‍රතිපලයක්. ඒ නිසා ලෝකේ ඕගොල්ලෝ කිසිම කෙනෙකුට අපි කිසිම කෙනෙකුට විඥාන නාම රූප දෙකේ පිහිටන එක නවත්තන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම එක තමයි විතරයි. ආයනේ වාහි වස්සංගේ කොම්මක් වාහි වස්සංග මාර්ගේ හරි ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි නාම රූප දෙක නිරවසිත නිරුද්ධ කරන්න පුළුවන් එකම තැන. ඒක ලෝකෝත්තර. ලෝකෙන් එක. අපි බලමු ඒකෙදි නාම රූප දෙක නිසා හටගත්ත විඥානයේ නාම රූප දෙකේ පිහිටන්න බැරි විදිහටයි දර්ශනය හදලා තියෙන්නේ. ඒ දර්ශනයෙන් ඉන්න කෙනාට ඉබේම නාම රූප නිසා හටගත්ත විඥාන නාම රූප දෙකේ නොපීඨන කම වෙනවා. නාම රූප නිරෝධයෙන් නිවන කියන එක ලැබෙන විදියටයි ඒක හදලා තියෙන්නේ. ඒක හදන්නේ ඒ ධර්මතාවයේ තියෙන. තේරුණාද? අපි බලමු විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය ආයවේ වාරි අෂ්ටාංගික මග්ගම ආදී අෂ්ටාංග සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි වෙන මොකුත් නෙමෙයි අපි කතා කළා වගේ මේ වෙනදට අපි කතා කළ දෙයමයි ස්කන්ධයන්ගේ උදේවැය ඇතිවීම නැතිවීම බලන එක තමයි විඥානය නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඕනම තැනකට ආවම ප්‍රතිපදාව එකයි සමාන. අපි බලමු ඇත්තටම අපිට රූපයක් පේන්නේ කොහොමද කියලා. හරි? ඔන්න ඊගාව තව පොඩි කාරණාවක් මට පසක් කරන්න අපි හැමදාම හිතලා තියෙන්නේ හිතන්නේ රූප වලටනේ අපිට හිතෙන්නේ මෙතන තියෙන රූපෙට මම රූපේ ගැනයි මේ හිතන්නේ රූපේ කියලා මම හිතුවේ මෙතන තියෙන රූපේ ගැන නලින් කියලා මම හිතුවේ මෙතන තියෙන රූපේ ගැන කියලා අපි හිතන්නේ රූප ගැන වලට හිතනවා කියලා යථාර්ථයේ තමයි කිසිම වෙලාවක රූප වලට හිතන්න බෑ රූප වලට හිතන්න බෑ කියන එක කියේ රූපෙට හිතන්න බෑ කියන එක නෙමෙයි මම කියේ මෙතන. අපිට රූපය කල්ලාගෙන හිතන්න බෑ. මොකද අපි හැම වෙලාවෙම රූපය නිසා සංඥාවක් පහළ වෙලා සංඥාවටයි අපි හිතන්නේ. යථා යතනං සංජානාති තථා තතනං වහරති. යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ඒ ආකාරයට විවහාර කරන්නේ. මේ හැඩේ හිතින් හඳුනන හඳුනන කියන සංඥාවක්. චක්කුම් පටිච්ච රූපේච උපයෝ චක්කු විඤ්ඤාණං පින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානති තං විතක්කේති යම් විතක්කේති තං පපයි ප්‍රපංච ඇති දෙන්නේ නැහැ හරි බලන්න යම් සංජානාති යමක් හඳුනයිද තං විතක්කේති ඒක හිතනවා එතකොට බුදුදහම ඒ කියන්නේ යථාර්ථය තියෙන මොකද්ද අපි සංඥාවට හිතලා තියෙන්නේ හිතා ගන්නවා රූපෙට හිතුවා කියලා නේ අපි දැන් බලමු විඥාන නිරෝධ කරන ප්‍රතිපදාව මම මේක ඒ කියන්නේ හැම තැනකම පරියාය වෙනස් වුණාට අද පරියාය විඥානීය හැබැයි මාර්ගයේ එන්ඩ් මාර්ගය එකම. අද බලමු අපි සංතයෙන් ඉඳීවේ. හරි? අපිට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය හොඳට නිරීක්ෂණය කරන්න, ගවේෂණය කරන්න මේක හැදිලා තියෙන්නේ මේ විඥානයේ නාම රූප දෙකේ පිටන්න බැරි විදිහට හරි ඔන්න මේ ඇහැ ඇදලා තියෙනවා ඇහැ තියෙද්දි රූපයක් පේනවද ඇහැ විතරක් තිබුණොත් නෑ ඇහැ කියන්නේ රූපයක් දකින්ද පේනවා කියන සිද්ධිය හදන්න රූපයක් දැනගන්නවා කියන සිද්ධිය හදන්න හම්බ හැදිච්ච එක කෑල්ල ඇහැ නැතුව බෑ ඇහැ ඕනේ ඊට පස්සේ මේ ඇහැ බාහිර වස්තුව රූපයක් ගාවට අරගෙන ගියොත් හෝ බාහිර රූපයක් මේ ඇහැ ගාවට අරගෙන આવොත් හෝ ඇහැ රූපේ ගැටෙනවා රූපේ ඇහි ගැටෙනවා නමුත් හිත නැතිඳ පේන්නේ ඔන්න දැන් අපි එපමණිකම හොඳට බලන්න රූපේ කියන එක ඉස්සෙල්ලා නිර්මාණය වෙලා දැන් පුරේජාතයි. කලින් ඉපදිලා පේන්නේ නැහැ හැබැයි. එතකොට ඒකෙන්ම රූපය පෙනෙනවා කියන සිද්ධියට ලොකු අර්ථයක් එනවා. දැන් අද අපිට පෙනෙන්නේ රූපේ රූපේ තමයි පේන්නේ කියලා පෙනෙන සිද්ධියම රූප කොට ගන්නවනේ. නමුත් අපි දැක්කා මම ගොඩාක් මේ පෙන්නන්නේ එතන. නමුත් අපි දැක්කා ඇහැ තියෙනවා ඇහැට රූපෙට ගැටිලා තියෙනවා. නමුත් පේනවද? පේන්නේ ඒ කියන්නේ එහෙනම් පේනවා කියන සිද්ධිය රූපේ නෙමෙයි කියන එක තියෙනවා නේද? එහෙම නේද? බලන්න මම හිතලද කියන්නේ නැත්නම් ඇත්තම ධර්මතාවයද කියලා ඇහැ තියෙනවා රූපේ තියෙනවා පේන්නේ. ඇහැ රූපය දෙක තියෙන තැනට චක්කු විඥාන කියන සිත උපන්න ගමම. කුන්දරාගේ කියනවා චක්කු සම්පස්සේ කියලා. ස්පර්ශ වෙච්ච ගමන් චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංකේතනා කියන නාම ටිකක් පහළ වෙනවා. මේ චක්කු විඥාන මට්ටමේ පවතින සංඥාව තමයි චිත්ත වීතියකදී සම්පටිච්ඡන් සම්තිරණ කියන තැනකින් අල්ලගෙන හිතන්නේ. එතකොට සංඥාව යන ගණයට යනවා ඒ චිත්ත ටික. හරි? එතකොට ඔන්න රූපය දකින්නවා කියන කෘත්‍යය කළා මං කිය චක්කු විඥාන මට්ටමේ හැබැයි දකින්නවා කියන කම උන්නේ මොකක්ින්දද? ස්පර්ශය නිසා පහළ වෙච්ච නාම ධර්ම ටික රූපේ පැත්තට. රූපේ අහලටවත් එන්නේ නාම ධර්ම එක චක්කු විඥාන සිත එක්ක සිත නාම ධර්ම එක්ක අන්‍යමඤ්‍යව තමයි රූපේ වෙන්නේ. රූපය ඇහැ ගාවට ආවා ස්පර්ශයක් ඇති කරන උපකාරයි ස්පර්ශ නිසා නාම ධර්ම ටිකක් පෙනුන එකට තමයි නාම ධර්ම ටිකක් ඉදුණ එක තමයි රූපේ පෙන්වනවා කියන්නේ. ඔන්න දැන් පෙනුණු කම දන්නවා කියලා කියන්නේ නාම රූපච්ඡ විඥාන. පෙනෙනවා කියලා දන්න කම. මේ පෙනෙන්නේ රූපයක් කියලා හිතෙන කමත් නාම රූපච්ඡ විඥාන. පෙනෙන්නේ රූපයක් කියලා දැනගන්න කමද නාම රූපච්ඡ විඥාන. නාම රූප දෙකක්. තේරෙන්නේ? මේ විඥාණයට හසු වෙලා තියෙන්නේ මෙන්න මේ පෙනෙන කම. හොඳට බලන්න දැන් ස්පර්ශ නිසා රූපය දැක්කම රූපය පෙනෙනවනේ මේ පෙනෙන සිද්ධිය. මනෝවිඥානයේ දෙලින්ම ලැබුරු වෙලා තියෙන්නේ අහු වෙලා තියෙන්නේ ස්පර්ශය නිසා රූප දර්ශන කෘත්‍යතර නාම ධර්ම ටිකක් එක්ක. ඒ කියන්නේ පිළිනවා කියන සිද්ධිය. කියන්නේ එතන තියෙන නාම ධර්ම ටිකත් එක්ක තමයි මේ සිත මනෝවිද්‍යාවේ සම්බන්ධ වෙලා තියෙන්නේ. කියන්නේ කෙනෙක් හිතනවා කියනවා කරනවා හෝ දැනගන්නවා කියන සිද්ධිය. දැනගන්නවා කියන එක විඥානේ හිතනවා කියන එක හිත කියනවා කියනවා කියන එක හිත එකම දේ කරන වැඩෙන් නම් කරනවා සිහි කරගන්නවා කියන එක මනෝ හරි මේ නාම රූප දෙක නිසා ඕන විදිහකට මේ හිතට හැසිරෙන්න පුළුවන් නාම රූප දෙක නිසා දැනගන්න මේ දැනගැනිල්ල මනෝ විඥාණයට හැසිරෙන්න පුළුවන් මේ පෙනෙන දේ තමයි මල් බුකිය කියලා පෙනේ මේ ප්‍රඥප්තිය නැමෙන්නේ මෙන්න මේ පෙනෙනවා කියන දෙයට. මේ පෙනෙනවා කියන සිද්ධිය ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ කියන ස්පර්ශය නිසායි හදලා තියෙන්නේ. එතකොට ඇහත් රූපය දෙක තියෙන තැන චක්කු විඤ්ඤාණ උපන්න ස්පර්ශය නිසා පෙනෙන කම එනවා පෙනෙන දේ විඳින්නේ පෙනෙන දේට හිතන්නේ කියන්නේ කරන්නේ කියලා ස්කන්ධයන්ගේ උදේට බලනකොට රූපය අතහැරෙන විදිහට තමයි තියෙන්නේ. ඔන්න දැන් විඥාණය පවතින්න පුළුවන් නාම රූප දෙකෙන් එකක් අතහැරිය මොකද ස්කන්ධයෙන් ඇතිවීම බලනකොට ඊට පස්සේ ජයයට බලනවා ජයයට බලනවා හැප්පියත් දෙක බිඳෙනකොට ස්පර්ශය නැති වෙන ස්පර්ශය නැති වුණොත් මේ වේදනා සංඥා චේතනා කියන නාම රූප දෙක නිරුද්ධ වෙනව නේද කියලා බලනකොට මොකද වෙන්නේ? නාම ධර්මයන්ගේ නිරුද්ධයක් ඇති. එතකොට නාම රූප දෙක නැතිනොට විඥානය නැති නාම රූප කියන දෙන්නගේ නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා කියන එක තමයි හැම වෙලාවෙම මාර්ගයෙන් පෙන්වන්නේ නාම රූප දෙක විඥාන නිරෝධය. අපේ ලෝකෝත්තර මාර්ගය නැත්තම් අපි කතා කරපු හැම දර්ශනයකම ස්කන්ධ නිදිවේ බලන්න කියලා මම මේ දර්ශනේ උගලන්ට හැම පැත්තකින්ම කියලා දීලා තියෙන පුළුවන් විදිහකට අදත් එක පරියායකින් අන්තිමට වෙලා තියෙන කෘත්‍ය බලන්නකො විඥාණයට ආ මේ නලින් කියලා නැත්නම් මල් පොකුර කියලා අල්ලන රූප හම්බුන්නේ විඥාණයට ආ මේ මල් පොකුර දකිනකොට ඇති වෙන වේදනාව මල් පොකුර සංඥාව නලින් දකිනකොට ඇති වෙන වේදනාව නලින් දෙහෙටි කියලා අල්ලන්න බෑ මොකද මේ නාම රූප දෙක නිසා දැනගැනීමක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට දැනගැනීම නැති වෙනවා කියන සිද්ධිය වෙලා. ස්කන්ධයන්ගේ උදය ඇතිවීමට බලලා රූපේ විඥාණයට අහුවෙන්න දෙන්නේ නැහැ. අතහරින. වැයට බලලා නාම ධර්ම ටික ඉතුරු කරන්නේ. ස්කන්ධයන්ගේ උදය බලනවා කියලා කියන්නේ නාම රූප දෙකේ නිරෝධිය සාක්ෂාත් කරනවා. නාම රූප දෙක නිරුද්ධ වුණාම දැන් මේ විඥානේ පිටකට තනක් නැහැ. පාව දෙවිල නතර හරි. ආයන්ද බැහැ. ඉතින් මේ නිසා මේ සිල්වරත්ම කියන සතරක මෙච්චර ගාවේ මේ ධර්මයෙන් දෙකින් නිසා මේ වර්තමානයේදී මම මේ කියලා දෙන පරිවිදයේ නිවන ගැන ප්‍රාර්ථනාවක් වත් ඕනේ ඇත්තටම නිවන කියන එක මොන කියන කෙනාට දැන දැක මේ ජීවිතේම අත්විඳින තැනට මොනස ගන්න පුළුවන් පොඩි කැපකිරීමක් විතරයි. සම්පූර්ණම කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණයේ හේතු කෝපලන්ට ලැබිලා තියෙනවා. ඉච්ඡාට භාග්‍යවන්තයි මොකද මම පෞද්ගලික වේකදයක් දන්නවා. කුමන පැවැත්මක් නිසා හෝ මේ අවුරුදු 50 60ක ජීවිතයේ අවසන් වෙනවා. නමුත් මම කරුණු කාරණා දැනගෙන හිතාමතාම හෝ කර්ම කාරණා නොදැන නොදන්නා කමත හෝ බුදුහාමුදුරේ දේශනා කළ වචනය වචනේ බරසාරකම ගන්නේ නැතුව ඒකේ වටිනාකම වගකීම ගන්න නැතුව මොනවා හරි දෙයක් ඕගලන්ට කියලා ඕගලෝ මකට යොමු කළොත් හරියට සාර්ථකයා නැත්නම් ගත්තා වගේමයි කියලා මම දන්නවා. එහෙනම් දා විශේෂමදී මම ඕගලන්ට බණ කියන්නේ ඇත්තටම මම ගන්න දකින්නේ මහාන් කියනකොට මට ජීවිතෙන් රකින්න ලැබෙන අත්දැකීම් තමයි මම ඔයගලන්ට කියන්නේ. ඒ නිසා මට හොඳට තේරෙනවා අපි විතරට ඉන්න සුදු මහත්තුරු කියලා නෑ. උන්ට එහෙම විස්තර දෙහෙතක් නැතුවත් ඒක ලංකාවේ සිංහල කියලා ඒ මනුස්සයන්ට තොරොත් වෙන මිනිස්සු ඔක්කොටම හරියනවා. ඒ වගේ යම් කෙනෙකුගේ අවිද්‍යාව යම් පරයක දුරු වෙනවා නම් එහෙනම් මේ ඔක්කොටම මේක දෙහෙත හරියනවා කියලා මට හොඳට තේරෙනවා. ඒ නිසා ඔගොල්ලෝ බය නැතුව මේ ධර්ම ප්‍රතිපදාව හැසිරෙන්න වෙනතර පොළ උත්සාහයක් ගන්න විශේෂයෙන් මේ කල්යාණ මිත්‍රත්ව කියන වෙලාවේදී අපි දන්නේ මිනිස්සු ජීවිත කොච්චරද කොහොමනකද කියලා. ඉතින් මම මට පුළුවන් හැකි සෑම ආකාරයකින්ම මේක විතර කළ පෙන්වන්න හදනවා. ඇත්තට මම දැනට ඔගොල්ලෝ බුද්ධිමත් නම් මේ ජීවිතේ නිවෙන්න ඕන ක්‍රමය මම කියලා දෙලා තියෙනවා. ඒක පොඩි තැමක ඕගලන්ගේ පොඩි අඩුවක් තියෙනවා. මොකද්ද? මේ කියන කාරණාව තේරෙන මට්ටමට සමාධිය අඩුයි ඕගලන්. ඉතින් පොඩ්ඩක් සමාධිය ඇති කරගන්න මහන්සි ගන්න විතරයි ඕගලන්ට තියෙන්නේ. සමාධිය ඇති කරගත්තාම මේ ධර්ම කතා කරන දේ මොනතරම් ඇත්තද කියලා පේනවා. හ්ම්? ඒකට පොඩ්ඩක් උත්සාහවත් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නිගම් දෙනෙන්දේ උදේ කාලේ කර්මාන්ත නොවේදී නම් දවල් කාලේ කර්මාන්ත නොවේදී නම් රැට කර්මාන්ත නොවේදී නම් මේ වෙනෙන්දා නූපම් භෝග උපදිනව හෝ උපම් භෝග වැඩි දියුණු කරනවා කියන එක දෙන්නේ ඒ වගේ මහන්නේ යම් කිසි දුක්ඛ උදේ කාලේ සමතමෙදී නිමිත්ත ඇසුරු නොකරයි නම් දවල් කාලේ සමත නිමිත්ත ඇසුරු නොකරයි නම් රාත්‍රී කාලේ හවසට සමත නිමිත්ත ඇසුරු නොකරයි නම් එයා නෝපන් කුසලයේ නෝපන් ධර්මයේ උපර්ෂණ නෝපන් ධර්මයේ වැඩි දියුණු කරනවා කියන එකත් වෙන්නේ. ඒ හින්දා පිටක ඉදී කාලේදී දවල් කාලේ හවස් කාලේ පුදාත් එපා. පිටක හරිනේ සතිනේ මෙච්චර හුරු තරම් අමතක කළම දාන්න. සතින් චුපවාම් වික්‍රේ සම්පත්කව වදා මහන්සිය සීලවත් සිද්ධ කළද ඉන්නේ තමයි අපිට තියෙන එකම පිළිද එකම රැකවල. බුදුරජාණන් වහන්සේ පෙරමම් පැවහම ආනන්ද හඳු හරි දුකේ ඒ වගේම ආනන්ද හඳු හරි ලිංගතුයි සරියුත් මහරහතන් වහන්සේ මොකල මහරහතන් ඉතින් පහු කාලෙදී ආනන්ද හඳු හුදකලා පැත්තකට වෙලා ඉන්නකොට මෙන්න මෙහෙම විචාරකයක් ඇති කර ගන්නවා පළමු පිරිණිවියා වූ ශාස්ත්‍රඥ වහන්සේ ඇතිහට පහවගිය කලන මිතුරන් ඇතිහට කායගත සතිය වෙන කලන මිතුර තවත් නැහැ කියලා. තමන්ට එකම රැකවන්න හිටපු ශාස්ත්‍රඥ වහන්සේ සිරුම් පාල කලින් නැති වෙලා. තමන්ගේ ජීවිතයට දෙහිවීම උපකාර වෙච්ච කල්යාණ මිත්‍රයෙක් නැතිදලා අද මට ඉන්නේ සේවම කල්යාණ මිත්‍රයෙක් කායගත සතියයි කියන ඒ දේවල් වලින් කම්පා නොවන දුක් නොවන මනසක් හදා ගන්නත් අසද්දිකින් ඉතර වෙනවා ඒ වගේ දේවල් දේවල් යාන වාහන දෙකට මිල මුදල් කැමති වුණත් අකමැති වුණත් නබෝ දවසකින් අතහැරෙනවාම අතහැරෙන දවසට කැමැත්තෙන්ම අතහැරෙන්න පුළුවන් මනසකුත් හදාගෙන පහසෙන් අතහැරුණු ගමන් සාංශාරික වශයෙන් නැවත මේ වගේ ස්කන්ධ ටිකක් හදාගන්නේ නැතුව නිවනින්ම නිවෙන්නට අපිට කියන්නේ සෝමාර්ගයේ කායගත සති ඒ නිසා මොනවාම පුළුවන් තරම් සත්‍යෙ නිස්සහුරු කරන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනා නිකමට යන්නේනකොට ගහ මිනිස් දෙයක් කියලා බලනකොට නිකමට කිරි කළ ගන්න ඔක නවත්තන්න බෑ. හැබැයි මේක සිහි කරගන්න කම ගමත් කමත් ප්‍රඥාව දිනුනේ. ඇත්තට මේ වස්තුව දකිනකොට හිතේ ඇති ගතිය නේද මම හෙට කියලා මේ බලන්න තහ කියන්නේ. ගෙදර කියන්නේ, පල්ලෙක් කියන්නේ. ඒක දකිනකොට විඥානය තමයි ගහක්, ගෙදරක්, බල්ලෙක් කියන දැනුම. ඒක අපි නාම රූප දෙකට තිබ්බහම තමයි ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මම කිය ලෝකේ කියනක පවතින්නේ එහෙම. ඒ බවත් විචින්නික සිහිපත් වෙන්න ඒකාන්තයෙන් ප්‍රඥාව දිනු වෙනවා. ඉතින් කෙලවරක් නැමති සසරක පාවඩ එළඹුකම අකුලල දාලා මේ ජීවිතේම පිළිනිවන් පාන්න පුළුවන් දර්ශනයක් තියෙනවා මෙන්න මේක. අපතන මේ ජීවිතේම සමන්දි නිවීමේදී මහදාගන්න ඒ සඳහා මේ දේශනාව හේතුක් නැති වේවා කියලා. දැන් එනම් පින්වතුන් කල්පනා කරගත්ත අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් හැම දිනම මේ වචනාව ධර්ම දේශනාව ශ්‍රවණය කරලා වන වචනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ තුළින් ජනිත සියලුම කුසලයන් අපේ අනුමෝදන් කටයුතු මොල් අනුමෝදන් කරන විශේෂ මතක් කරන්නට ඕනේ. අද දින සිදු කරන ලබන මේ ගම්බීර ධර්ම දේශනයේ සියලු ලෝකයන්ගේ ශාන්තිය පිණිස සතිපී නාලිකාවේ ප්‍රචාරය පිණිස දායකත්වයේ ලබාගෙන තියෙනවා අපේ ප්‍රීති ජයසුන්දර මහත්මයා සුමිත්‍රා ජයසුන්දර මැතිණිය ඒ සේජාමේ නාමලතා දියණිය ඒ වගේම කසුන් කල්හාර පුතුමන් කියන මේ දරුවන් එක්ක මේ පොළේ වස්ති විදනා ඉතින් කෙලවරක්ම පෙනෙන සසරේ නියත දිනක විතරන අහිංසක ජීවිතවලට සද්ධර්මයෙන් නැති ඖෂධය දීලා මොහොතක් වූසුපත් කරන්නට මේ සද්ධර්ම දේශනාව සති ජීවි නාලිකාව තුළ ප්‍රචාරය කරන්නට අනිත් අය කෙරෙහි ආකම්පාවෙන් ඉදිරිපත් කළා ධර්ම දානම කුසලයක් මේ පින්තුන් සිද්ධ කරගත්තා සබ්බ දානං ධම්ම දානං විනාසී සීල දානං පරව ධර්ම දානය දිනන මොකද ධර්මය දෙනවා කියන්නේ අමූර්තය දෙනවා. නිවන දෙනවා කියන එක. යම් කිසි කෙනෙක් අමෝත්‍ය නිවන ලබා දෙනවා කියන්නේ ඊට වඩා සත්පුරුෂ ක්‍රියාවක් කරනවර ක්‍රියාවක් තවත් නැහැ. ඉතින් එවන් කරුණාවර මනසකින් යුක්තව සතිපීවි නාලිකාව තුළ මේ ධර්ම දේශනාව ප්‍රචණ්ඩ ප්‍රචාරය කිරීමට බැතිවරදායකත්වයේ පැහැදම් දරලා ඒ සද්ධර්ම දානමය කුසලයේ සිද්ධ කළ ප්‍රීති ජයසුන්දර මහත්මයාට සුනේත්‍රා ජයසුන්දර මැතිණියටත් සේජානි නාමලතා දියණියටත් පසුම් කල්හාර කුසුමවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත්‍ය සැලසෙත්වා කියලා පින්නක මුදන් කරනවා. ඒ වගේම ප්‍රීති ජයසුන්දර මහත්මයාගේ නිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන් සිපත් කරනවා. සුනේත් රාජසුන්දර පින්වත් මෙතුමියගේ මියගේ දෙමාපියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන් සිපත් කරනවා මේ සද්ධර්ම ශ්‍රවණය කළා පින්වත් ඔබගේ මියගේ ඥාතීන් කෙනා කෙනා සිපත් කරගන්නට අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් සාද සද්ධර්ම දානමේ දාන පින්කම තුළින් දැනිට සියලු කුසල ධර්මයන් මියගේ අපගේ ඥාතීන්ට අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් ඥාතින් දුක් රුසිතින් දුකෙන් අතමිදී සපෝත් වාසයට පත් වේවා සත්‍යයෙන් සත්‍යයට පත්ීමේ උතුම් නිවන සම්පේක්ෂා සිර සාධන ආදී ඥානයන් කරන්ත ඒ වගේම මේ සද්ධර්ම එය දානමය කුසලයේ සිද්ධ කළා වූ ප්‍රීති ජයසුන්දර මහත්මයාට මේ පෞලී සිවිදනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ තුන්වත් සිවිදනාටත් මේ සදා උදව් උපකාර කරපු යෝධගොල්ලෝ යම් තා ප්‍රසස්සිතන මේ සෑම දිනකටත් මේ කුසල බලයෙන් මේ ජීවිතවලට කිවන්නා වූ විදු කරදර බාධක අකුල පද දුක වේවා කරන කියන රැකිරක්ෂා ආදී ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින දිනේවා සාර්ථක වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ විශ්ෙන්ති කරන වැඩවදාල උතුම් වජරාමල නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මේ සත්‍යධර්ම දේශනාව මේ සෑම දිනකටම පාරමිතාව පුරා සිතාපේ හැමදෙනාටම සම්මාන